ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරට කතා කරමු මේ භාවනා කරන කෙනෙකුට අකුසල් සිතුවිලි ආවම ඒ කියන්නේ අර රාග ద్వේෂ මෝහ එක්ක එන සිතුවිලි ඒව ආවම මොකද කරන්නේ කියලා ඔව් ඒකට හරීම ප්‍රායෝගික උපදේශ ටිකක් තියෙනව නේද විතක්ක සංඨාන සූත්‍රේ ඒගෙන බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ක්‍රම පහක් ගැන. ඔව් ඒක තමයි මේ තොරතුරු එන්නේ ඊ සූත්‍රෙන්මයි. අර මාහට අසන්නට ලැබුණේ මේ විදිහටයි කියන පටන් ගන්න විදිහටමයි සඳහන් වෙන්නේ. හ්ම්. ඒ කියන්නේ දේශනාව ඒ විදිහටම වාර්තා වෙලා තියෙනවා. හරියට හරි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලාට තමයි මේක දේශනා කරලා තියෙන්නේ. ඔව්. එතකොට මූලික ප්‍රශ්නේ තමයි අර සමට විදර්ශනා භාවනාව වඩන කෙනෙක්ට ඔර කියන රාග, ద్వේෂ, මෝහ මුල් වෙච්ච පාපී අකුසල් සිතුවිලි, කියන්නේ නරක සිතුවිලි. ඒව ආවම මොකද කරන්න කියන එක. ඒකට තමයි උන්වහන්සේ පිළියම් පහක් පියවරෙන් පියවර කියලා දෙන්නේ. අපි එහෙනම් බලමු නේද පළවෙනි ක්‍රමය මොකද්ද කියලා? හරි. පළවෙනි එක තමයි යම් අරමුණක් නිසා තමයි ඔය අකුසල් සිතුවිල්ලක් එන්නේ නේද? රාගය, ద్వේෂය, මෝහය එක්ක. එහෙම ආවොත් ඒ අරමුණෙන් හිත අයින් කරගෙන වෙන හොඳ කුසල් අරමුණක් ගැන හිතන්න ඕන කියලයි කියන්නේ. ඔව්. ඒක හරියට අර අවධානය වෙනතකට යොමු කරනවා වගේ දෙයක්. එයා කරද්දි වෙන්නේ මොකක්ද? අර කලින් ආපු පාපී අකුසල් සිතුවිල්ල. ඒක නිකම්ම නැති වෙලා යනවා. අභාවයට යනවා. ආ, ඒ කියන්නේ අර නරක හිතුවිල්ල යටපත් වෙනවා. යටපත් වෙලා යනවා. එතකොට හිත තමන් තුළම පිහිටනවා අර සංසුන් වෙනවා එකඟ වෙනවා සමාධියකට එනවා. ඒකට අර උපමාවක්ුත් තේනෝ නේද වඩුවෙක් ගැන. ඔව් ඔව්. දක්ෂ වඩුවෙක් හරි වඩුගෝලයෙක් හරි සියුම් මැනේකින් ඒ කියන්නේ පොඩි ඇණයකින් ගොරෝසු ඇණයක් තද කරනවා වගේ. එහෙම නැත්නම් මේක ගලවලා එළියට දානවා වගේ කියලා. හ්ම්. ඒ කියන්නේ කුසල් සිතුවිල්ලේ බලයෙන් අර අකුසල් සිතුවිල්ල පාලනය කරනවා. හරියටම හරි. ඒක පළවෙනි පියවර. ඒත් ඉතින් යම වෙලාවෙම එහෙම අරමුණ මාරු කළාට හිත එකඟ වෙන්නේ නැති වෙලාවලුත් තියෙන්න පුරවන්නේ. එහෙම වුණොත් අන්න ඒක තමයි. පළවෙනි ක්‍රමය හරි ගියේ නැත්තම් ඒ කියන්නේ අර කුසල අරමුණක් හිතද්දිත් අර පරණ අකුසල් සිතුවිලිම ආයෙත් එනවනම් එතකොට තමයි දෙවෙනි ක්‍රමයට යන්න ඕන. හරි. මොකල්ද දෙවෙනි ක්‍රමය? ඒක තමයි අර එන පාපී විතර්කවල, ඒ කියන්නේ අකුසල් සිතුවිලිවල ආදීනවය. ඒ කියන්නේ ඒවයි තියෙන භයානක පැත්ත, අවාසිය, නරක විපාක, ඒ ගැන නුවණින් විමසන එක. ආ. ඒ කියන්නේ මේවා අකුසලයි, මේවා හොඳ දේවල් නෙවෙයි, මේවායින් වෙන්න දුකක්මයි කියලා තමන්ටම තේරුම් කරවන එක වගේද? ඔව් හරියටම ඒක. නුවණින් දකින්න ඕනි සිතුවිලි වල දෝෂය. ඒව දකිති ඒවයි තිබ්බ ඇලීම. ඒ කියන්නේ ඒවට තිබ්බ කැමැත්ත. ඒක නැති වෙලා යනවා. ඒ සිතුවිලි අතහැරෙනවා. එතකොටත් හිත සංසුන් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ විදිහට ආදීනව මෙනෙහි කරද්දිත් අර පාපී අකුසල් සිතුවිලි නැටි වෙලා යනවා අභාවයටපත් වෙනවා හිත ආයමත් තැම්පත් වෙනවා එකඟ වෙනවා සමාධිමත් වෙනවා ඒකටත් උපමාවක් තිබුණා නේද අර සර්පකුණක් ගැන ඔව්. ඒක හරි අපූර්ව උපමාවක්. ලස්සනට සැරසිලා ඉන්න තරුණියක් හරි තරුණියෙක් හරි ඉන්නවා කියමුකෝ. එයාගේ බෙල්ලට සර්පකුණක් හරි බලුකුණක් හරි මිනිස්කුණක් හරි වැටුනොත්. එයා මොකද කරන්නේ? අපෝ පිළිකුල් කරනවා, ලැජ්ජා වෙනවා, අයින් කරනවා එක්මනට. අන්න ඒක තමයි. ඒ වගේ පිළිකුල් කරනවා, ලැජ්ජා වෙනවා, ඒකෙන් අප්පිරියාවක් ඇති වෙනවා. ඒ වගේ තමයි අකුසල් සිතුවිලි වල ආදීනව දැකලා ඒවත් ඒ විදිහදම පිළිකුලෙන් අහක් කරන්න ඕනේ කියලායි උපමාවෙන් කියන්නේ. හරි හරි. ඒක පැහැදිලි. එතකොට හිතමුකෝ ওই විදිහට ආදීනව ගැන හිතුවත් තාමත් අර සිතුවිලි යනවා කියලා. එතකොට මොකද කරන්නේ? තුන්වෙනි ක්‍රමයට යන්න වෙනව නේද? ඔව්. එහෙම වුණොත් ඒ කියන්නේ දෙවෙනි ක්‍රමයට හරි ගියේ නැත්තම් ඊළඟ පියවර තමයි ඒ එන අකුසල් විතර්ක ගැන සිහි නොකර ඉන්න එක. මෙනෙහි නොකර ඉන්න එක. ඒ කියන්නේ ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න එකද? අමතක කරලා දානවා වගේ. හ්ම්. සරලවම කිව්වොත් ඒක තමයි ඒ සිතුවිලි වලට හිතේ ඉඩක් දෙන්නේ නැතුව ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරන එක. අසතියෙන් ඉන්නම වගේ සම්බන්ධයෙන්. ආ. ඒක අර අපි බලන්න අකමැති දියක් දක්කම S2 පියාගන්නවා වගේ. එහෙම නැත්නම් අහක බලා ගන්නවා වගේ. වැඩක්. අන්න එක තමයි උපමාවට දීලා තින්නේ. ඇස් පේන කෙනෙක් ඉන්නවා. එයා දකින්න කැමති නැති රූපයක් එයා ඉස්සරහට එනවා. එතකොට එයා එක්ක ඇස් වා ගන්නවා නැත්නම් අහ කබලා ගන්නවා. ඒ වගේ ඒ සිතුවිල්ලට අවධානය නොදී ඉන්න එක. හ්ම්. ඒකත් ප්‍රායෝගිකයි. ඒව අමතක කරලා ඉන්නකොට අර අකුසල් සිතුවිලි වලට තැනක් නැති වෙලා යනවා. ඒවා නැති වෙලා යනවා අභාවයටපත් වෙනවා. එතකොටත් හිත තැම්පත් වෙනවා සමාධිමත් වෙනවා. හැබැයි ඉතින් අමතක කරන්න හිතුවට සමහර වෙලාවට ඒවම ආයෙ මතක් වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ හිතට වද දෙන සිතුවිලි. එතකොට හතරවෙනි ක්‍රමයේද ඕන වෙන්නේ. ඔව්. එහෙම වෙන්න පුළුවන් අර සිහි නොකර ඉන්න උත්සාහ කරද්දිත් ඒ කියන්නේ තුන්වෙනි ක්‍රමයේදීත් අර අකුසල් සිතුවිලිම දිගටම එනවා නම් එතකොට තමයි හතරවෙනි ක්‍රමයට යන්නේ. මොකද්ද ඒකෙදි කරන්න ඕන? ඒකෙදි කරන්න කියන්නේ අර එන පාපී අකුසල් විතර්ක සකස් වෙවිලි කිතේ හට ගන්න ආකාරය. ඒ කියන්නේ විතක්ක సంతාණය. ඒක විමසන්න ඕන. විතක්ක සංඨානය කියන්නේ සිතුවිල්ල හැදෙන හැටි ඒකේ මූල හොයාගෙන යන එකද? හරියටම හරි. ඒ සිතුවිල්ල කොහෙන්ද පටන් ගන්නෙ? ඒකේ ස්වභාවය මොකක්ද? ඒක දිගට දිගට හිතේ පවතින්නේ කොහොමද? ওই වගේ. ඒ සිතුවිල්ලේ මූල මැද අග ඒ සම්පූර්ණ ක්‍රියාවලියම නුවණින් විමසන එක. ආ, ඒක ටිකක් ගැඹුරු විමසීමක් වගේ. ඔව් ටිකක් ගැඹුරුයි. ඒ විදිහට ඒ සිතුවිල්ල හටගන්න තැන අල්ලගෙන ඒකේ ක්‍රියාකාරීත්වය විමසනකොට ඒ සිතුවිල්ලේ බලය අඩු වෙනවා, ඒකේ ග්‍රහණය බුරුල් වෙනවා. ඊටකොට ප්‍රතිපලය අර කලින් වගේමද? ඔව් එහෙම විමසන විටත් අර අකුසල් විතරක නැති වෙලා යනවා අභාවයටපත් වෙනවා සිත තැන්පත් වෙනවා සමාධිමත් වෙනවා මේකට දීලා තියෙන උපමාව ටිකට් වෙනස් නේද අර ඉරියව් මාරු කරන එක ගැන කියන්නේ ඔව් ඔව් ඒකත් හරිම ලස්සන උපමාවක් හිතන්නකෝ කෙනෙක් හරිම වේගෙන් දුවනවා කියලා එයාටම හිතෙනවා මොකටද මම මේ මෙච්චර වේගෙන් යන්නේ හෙමින් යන්න ඕනේ කියලා. හැම හිතලා එයා වේගය අඩු කරලා හෙමින් යනවා. හරි ඊට පස්සේ ආයෙත් හිතනවා ඇයි මම මේ හැමින් හරියන්නේ නවතින්න ඕනේ කියලා. එහෙම හිතලා යා නවතිනවා. හ්ම් ඊට පස්සේ හිතනවා මොකටද මේ හිටගෙන ඉන්නේ වාඩි වෙන්න ඕනේ කියලා වාඩි වෙනවා. ඊටත් පස්සේ ඇයි මේ වාඩි වෙලා ඉන්නේ හාන්සි වෙන්න ඕනේ කියලා හිතලා හාන්සි වෙනවා. ආ ඒ කියන්නේ ක්‍රම ක්‍රමයෙන් අමාරු වෙහෙස කර ඉරියව්ව අතහැරලා ලේසි සුවපහසු සංසුන් ඉරියව්වලට එනවා වගේ. අන්න ඒක තමයි. ඒ වගේ තමයි හිතේ තියෙන අර වේගවත් කලබලකාරී අකුසල් සහගත ක්‍රියාකාරීත්වය ඒක හඳුනාගෙන ඒකේ මුලට ගිහින් ඒක ක්‍රමයෙන් සංසුන් කරන එක තමයි මේ හතරවෙනි ක්‍රමයෙන් වෙන්නේ. ඒක නම් බොහොම ප්‍රායෝගිකයි වගේ තේරෙනවා. හරි. එතකොට හිතමුකෝ මේ හතරවෙනි ක්‍රමයක් වැඩ කරේ නැහැ කියලා. කියන්නේ විතර්ක හටගන්න ආකාරය මෙනෙහි කරද්දීත් අර රාග ద్వේෂ මෝහ එක්ක එන අකුසල් සිතුවිලි දිකටම එනවා. එතකොට මොකද කරන්නේ? අන්තිම ක්‍රමයක් තියනවද? ඔව් අන්තිම ක්‍රමයක් පස්වෙනි ක්‍රමයක් තියෙනවා. අර හතරම අසාර්ථක වුණොත් තමයි මේකට යන්නේ. ඒක තමයි බලයෙන්ම මැඩ පැවැත්වීම. බලයෙන්ම ඒ කොහොමද? ඒකද කියන්නේ දත් මිටි කාගෙන ඉන්න ඕනේ. කියන්නේ දත් ටික තද කරගෙන, දිව උඩු තල්ලේ තද කරගෙන කුසල් සිතින්, කියන්නේ යහපත් හිතින් අර එන අකුසල් සිතට තදින්ම නිග්‍රහ කරන්න ඕනේ. ඒකට පීඩා කරන්න ඕනේ. තදින් මැඩලන්න ඕනේ. හොඳට වෙහෙසවන්න ඕනේ අකුසල් සිත. ආ ඒ කියන්නේ යම් කිසි මානසික බලයක් වීරයක් යොදවල එක නවත්තන එක. ඔව්. ඒක ටිකක් දැඩි ක්‍රමයක්. ඒකට දෙන උපමාව තමයි ශක්තිමත් බලවත් පුරුෂයෙක් ඉන්නවා. එයා එයාට වඩා දුර්වල කෙනෙක්ව ඔළුවෙන් හරි ඇඟෙන් හරි අල්ලගෙන තදින් නිග්‍රහ කරනව මඩිනව වෙහෙසවනව වගේ. හ්ම්. කියනර අකුසල් සිත දුර්වල එකා වගේ කුසල් සිත ශක්තිමත් එකා වගේ වෙලා පාලනය කරනවා. අන්න වගේ. ඒ විදිහට බලයෙන් හරි ඒ අකුසල් සිතුවිලි වලට ඉඩ නොදී ඒවව මැඩපවත්වන්න ඕන. එතකොට ප්‍රතිඵලයක්. ප්‍රතිඵලය ඒකමයි. එහෙම කරනකොට අර මුරණ්ඩ විදිහට ආපු පාපි අකුසල් විතර්කත් අන්තිමට නැති වෙලා යනවා. අභාවයටපත් වෙනවා. හිත තමන්ගේ පාලනයට එනවා. තැම්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තත් මේ ක්‍රම පහෙන් එකක් හරි තමන්ට ගැළපෙන එකක් හරි වෙලාවට පාවිච්චි කළොත් අර භාවනාවට බාධා කරන අකුසල් සිතුවිලි පාලනය කරගන්න පුළුවන්. ඕ ඒක තමයි. ඒ විතරක් නෙමෙයි. මේ ක්‍රම ටික හොඳට ප්‍රගුණ කරපු කෙනාට භික්ෂුවකට සූත්‍රය කියන විතක්ක වශයෙන් ඒ කියන්නේ සිතිවිලි හැසිරෙන මාර්ගයෙන් වසංග කරගත්ත කෙනා කියලා. ආ ඒ කියන්නේ හිතේ ආගේ පාලනීය තියෙන කෙනෙක්. ඔව්. එයාට පුළුවන්ලු Taman හිතන්න කැමති විතර්කයක් විතරක් හිතන්න. හිතන්න අකමැති විතර්කයක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ හිතේ ආගේ ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නේ. ඔව්. ඒ වගේම එහෙම කෙනා තණ්හාව නැති කළා. සංයෝජන බන්ධන කියන්නේ බැඳීම් උදුරා දැම්මා. මානය අර අභිමානය පිළිබඳ සැබෑ తත්වය අවබෝධ කරගෙන දුක අවසන් කළා කියලා සූත්‍රයගදී කියවෙනවා. ඒ කියන්නේ මේ ක්‍රම ටික මාර්ගඵල ලබන්නත් උපකාරී වෙනවද? ඔව් ඒකට මඟ පාදනවා. භික්ෂුන් වහන්සේලාත් මේ දේශනාව අහලා ගොඩක් සතුටු වෙලා සාදුකාර දීලා ඒක පිළිගත්තා කියලාත් සඳහන් වෙනවා. ඇත්තටම මේක භික්ෂූන්ට විතරක් නෙමෙයි. අපි වගේ සාමාන්‍ය ජීවිත ගත කරන අයත් තමන්ගේ මනස ටිකක් හරි හික්මවා ගන්න මානසික සංසුන් බවක් හොයන ඕනම කෙනෙකුට හරිම ප්‍රයෝජනවත් උපදේශමාලාවක් නේද? අනිවාර්යෙන්ම. එදිනදා ජීවිතයේදී එන තරහව, ආසාව, ව්‍යාකූල සිතුවිලි වගේ දේවල් පාලනය කරගන්නත් මේ ක්‍රම යම්තාක් දුරට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම සරල මෘදු ක්‍රමයකින් පටන් අරන් බැරිම වුණොත් විතරක් ටිකක් දැඩි ක්‍රමයකට යන විදිහටනේ මේක සකස් වෙලා තියෙන්නේ. ඒකත් හරිම තාර්කිකයි. ඔව්, ඒක හරියට මෙවලම් කට්ටලයක් වගේ. එක එක අවස්ථාවට ගැලපෙන මෙවලම තෝරගන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු වෙනවා. මොකක්ද? දැන් මේ ක්‍රම පහෙන් වැඩිපුරම වෙන්නේ අර මතු පිටින් එන අකුසල් සිතුවිලි తాවකාලිකව යටපත් කරන එකක් නේ. එහෙම නැත්නම් අයින් කරන එක. ඔව් ඒ වෙලාවට ඒක පාලනය කරනවා. හරි. ඒතර සූත්‍රයේ අගදිත් ඉඟි කරනවා වගේ මේ අකුසල් සිතුවිලි වලට නියම හේතුව වෙන්නේ අර ගැඹුරේ තියෙන රාග, ద్వේෂ, මෝහ කියන කෙලිස්නේ. ඔව් මූලික හේතු. අන්න. ඒ මූලික කෙලෙස් මුලින්ම උකුටලා දාන එක තමයි නියම විසඳුම. ඉතින් මේ ක්‍රම පහයි අර ගැඹුරු අභ්‍යාසයයි. ඒ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ක්‍රම පහ අර මූලික කෙලෙස් නැති කරන්න කොයිතරම් දුරට උදව් වෙනවද කියන එකත් අපි ගැඹුරින් හිතන්න ඕන කාරණයක්. ඇත්ත. ඒක හරිම වැදගත් කරුණක්. මේ ක්‍රම ටික පාවිච්චි කරන ගමන්ම අර මූලික හේතු නැති කරගන්නත් උත්සාහ කරන්න ඕන කියන එක. බොහොම ස්තුතියි අද මේ වටිනා සාකච්ඡාවට. ඔබතුමාට ස්තුතියි.